තෙරුවන් සන්නයි මිගජාල සූත්‍රය සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩයේ බුද්ධ ජයන් ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ 81 වෙනි පිටුව මිගජාල තෙරණුව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ස හුන්න එකත් පස්ස හුන් ආශ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මේ සැල කළහ. වහන්ස ඒක විහාරේ ඒක විහාරේ යයි කියනු ලැබේ. කොතනකින් කොතකින් ඒක විහාරේ වේද? කොතකින් සදුතිය විහාරයේ වේද? මිගජාල දැන් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් එතකොට මේ මිගජාල සූත්‍රයේ මිගජාල තෙරුන් වහන්සේගේ ප්‍රශ්නට විසඳුමක් තමයි උත්තර පිළිතුරු දීම තමයි අපිට මේ සූත්‍රය තුළ දකින්න ලැබෙන්නේ. ඒක විහාරයේ කියලා කියන්නේ කෙලෙසද කියන එකත් සදුස විහාරය කියන්නේ කොහොමද කියන එකත් එතකොට මේ සූත්‍රය තුළ අපිත්තර මිට කලනුත් පැහැදිලි කරලා තියෙනවා. බද්දේක රත්න සූත්‍රය තුළ බද්දේක රත්න කියලා කියන්නේ උත්තරීතර හොදකලා. මෙතනදී මේක විහාරය කියලා කියන්නේ ඒ ඒ හුදකලාව සම්බන්ධවම ඒක විහාරේ. අපි දැන් හිතනවානේ ජනයාගෙන් ඈත්ව ආරණයට ගිහිල්ලා විවේකව ඉන්නකොට මේ ධර්මයට පහසුයි කියලා හිතනවා. මෙන්න මේක තමයි මෙතනත් ඇත්තටම ඉස්මතු කරන කාරණාව. කොතකින් නම් සදිස විහාරය කියමුද? සදිස විහාරය කියලා කියන්නේ දැන් ඒක විහාරය කියන්නේ එකලා වෙන එක. එතකොට මේ කයින් නෙමෙයි අධ්‍යාත්මික හොදකලාවක් ගැන අපි මිට කලින් පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේ කාරණාව තමයි මෙතනත් මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. අපි ඒක සූත්‍රයේ අනුව බැලුවොත් ඒක විහාරේ ඒක විහාරේ බන්තේ උච්චතේ කිත්තාවතානුකෝ බන්තේ ඒක විහාරේ හෝති කිත්තාවතා ච පන සදුතියා විහාරේ ච හොති සත්තිකෝ මිගජාල චක්කු විඤ්ඤාණය රූපා ඊට්ටා කාන්තා මනාපා පියරූපා කාමපසංගීතා රජනීය තංච බික්කු අබිනන්දති අභිවජති අජ්ජෝසාය තිට්ඨති තසතං අබිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දී නන්දියා සති සරාගෝ होती सरागो सति संयोगो होती नंदी संयोजन होती सरागो सति संयोगो होती नंदिसो संयोजन संयुतो को मिगजाल बिक्कु सदुतिया විහාරති උච්චති සතිකෝ මිගජාල ජීවා විඥානය රස ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමු පසංගිකා රජනීයා තංච තත බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසායතිට්ඨති තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසායතිට්ඨතෝ පජ්ජති නන්දි නන්දියා සති සරාගෝ හෝති සරාගෝ සති සංඥග්ගෝ හෝති නන්දි සංයෝජන සංයුතෝ කෝ මිගජාල බික්කු සදූතියා විහාරේති අර මෙතනදී බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ අපි මීට කලනොත් යා රූපේ නන්දි තදුපාදානම් භවෝ කියන එක පැහැදිලි කරා. එතකොට මේ මේ කියන්නේ ඉට්ඨාකාන්තා මනාපා පියරූපා කියලා කියන්නේ ඇසින් දත යුතු ඊතු අරමුණු සිත් කලු මනවඩන ඊතු ස්ථාකාන්තා මනාපා කියලා කියන්නේ ඊතු අරමුණු සිත වඩන මනවඩන ප්‍රිය ප්‍රිය කෙලස් උපදවන කෙලස් කාම උපදවන ඒ ස්ථාකාන්තා මනාපා කියන්නේ අපි දෙයක් දැකලා ඒ දෙයට ඇලෙනවා නම් ඒ දේ අපේ ඉට්ටු දැමි සිත්ව සිත සිත් කලු කියන්නේ අර ඇලෙන ස්වභාවය සිත් ඇලෙන ගතිය මන වඩන ගතිය මේ ඉරිප්පෙන ගතිය රුප්පණය කියුවෙත් මෙන්න මේ අරමුණ මෙන්න මේ ස්වභාවයෙන්මයි මේ රුප්පණය කියලා කියන්නේ කියන්නේ රුප්පන්තිකෝ ආසෝ රූප ඒ කියන්නේ ඉද්දෙන ගතිය ද මෙතන මෙතන මේ මේ ස්වභාවය අඳුන ගන්න පුළුවන් මෙතන හොඳට දෙයක් කියලා දැනනකොට මේකට එන අගේ ඇලීම වටිනාකම් ඉද්දීම රුප්පණේ ඒකම තමයි මේ ඊට වඩන මන වඩන ප්‍රිය වඩන ඒකට එහෙමුණොත් ඒකට අන්න ඒකට ඇලෙනවා අන්නේ ඇලීම තණ්හාව නැත්නම් තෘෂ්ණාව ඒ පතාද ಗುಣ ඒ කියන්නේ අභිනන්දනය කරයිද ಗುಣ කියයිද අභිවදති ඒ ගැලී සිටීද අජ්ජසයති ඉටති අන්න එහෙම වුණොත් යාරූපේ නන්දි තෘෂ්ණාව උපදිනවා තණ්හාව උපදිනවා අභිනන්දති අභිවදති අජ්ජසයති ඉටති එය පතනවා ඒකේ ಗುಣ කියනවා ඒකේ ගැලෙනවා මේ අරමුණක් ගැනයි මේ කතා කරන්නේ සිත කියන්නේ එන අරමුණනේ ඒ අරමුණ තමයි මේ ආරම්මනේ අපි අපි අපි ඔබට හොඳට පැහැදිලි කරලා තියෙනවා මේ බුද්ධ උත්පාද දේශනා හැම එකකම අධ්‍යයනය කරන්න ලැබෙයි ඔබට හැමතැනම අපි ඔබට පවසනවා මේ ධර්මයේ කියන්නේ එක සිතට එන අරමුණ. මේ අරමුණ ගැනයි මේ සත්‍විස් බෝධිපාශික ධර්මම ආරෂ්ඨාංග මාර්ගයේ මේ අපේ ධර්මයේ කියලා කතා කරන්නේ මේ අරමුණ ගැන. මෙතනත් ඒකයි. බුදුන් වහන්සේ කියන්නේ මේ සිතට එන අරමුණෙන් සිත කෙලෙසෙනවා. ඒ අරමුණ ඇත්ත කරගත්තොත් ඒක දෙයක් කරගත්තොත් ඒකට ඇලෙනවා, ගැටෙනවා. ඒකට ඇලෙනවා නම් යාරුපේ නන්දී ඒකට අගයක් ඇති වෙනවා, වටිනාකමක් ඇති වෙනවා. අන්න ඊටාකාන්තා මනාපා. අන්න ඒ ඊටාකාන්තා මනාපා පිය රූපා කාමපසංහිතා රජනීය. ඒ රජනීය ඒක ඒක අගයක් ඇති වෙනවා, වටිනාකමක් ඇති වෙනවා. තංච බික්ඛු අන අභිනන්දති අභිවජති දෛෂ්ඨාකාන්තා මනාපාණං පිය රූපා ඉෂ්ඨාකාන්තා මනාපාණං ඒක අභිනන්දනයටත් එනවා. ඒ කියන්නේ ඊට ඊට වඩන මන වඩන රූප මේක ඇලෙනවා කියන එකනේ. ඒකමයි අභිනන්දති අභිවදති කියන්නේ. ඒ ඒක ඊට පස්සේ නැතුව බැරි වෙනවා. ඒකේ ಗುಣ කියනවා. ඒක පතනවා. ඒක ඇලෙනවා කියන්නේ. ඒත් මේ තණ්හාව ඇති වෙන හැටිමයි මේ කියන්නේ. එහෙනම් අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්සන්තං. අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි. කියන්නේ තණ්හාව උපදිනවා. තෘෂ්ණාව උපදිනවා. එහෙනම් ඒක ඒ පතාද ඇලෙයිද එහෙම වුණොත් ඒකේ තෘෂ්ණාව ඇතිවේ. තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති විට දැඩි ඇල්ම ඇතිවේ. අබිනදතෝ අබිවදතෝ අජ්ජවසතිට්ඨතෝ uppatti නන්දි. ඒ දැඩි ඇල්ම. දැඩි ඇල්ම ඇතිවේ. දැඩි ඇල්ම ඇති විට ඒ බැඳීම තණ්හාව තෘෂ්ණාව උපදී. නන්දිතා සති සරාගෝ හෝති. සරාගෝ සති සංයෝ හෝති සංයෝ කියන්නේ අපි සංයෝජන ධර්ම ගැන බැඳෙනවා බැඳීම ඇති වෙනවා තණ්හා බැමෙන් බැඳුණු අන මහනතේ මේ සදූතිය විහාරයයි කියනු ලැබේ ඒ කියන්නේ දැන් මේ අපි සූත්‍රය පැහැදිලි කිරීමට අපි ආවොතින් ඒ විදිහට මේ පැහැදිලි කරනවා දැඩි ඇල්ම ඇතිවේ කියන එක සදුසි විහාරය කියන එක ඒ තෘෂ්ණා බැඳ බැඳීම ඇතිවේ කියන එක මිගජාල ඊටු අරමුණු වූ සිත් කලෝ මනවඩන ප්‍රිය ස්වභාව ඇති කාමෙන් යුතු වූ රැඳිය යුතු සිතින් දත යුතු දහම් මැත ඉඳින් මහනතෙමේ පතාද ಗುಣ කියාද ගැලී සිටීද එය පතන ಗುಣ වඩන ඒ ගැලී සිටින මහනහුට ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්ලි දැඩි ඇල්ම වේ. දැඩි ඇල්ම ඇති කල්ලි බැඳීම වේ. මිගජාල තෘෂ්ණා බැම්මෙන් බැඳුණු මහන සදුසි විහාරයේ කියන ලැබේ. මිගජාල මෙසේ වසන සුළු ඌද මහන තෙමේ ශබ්ද රහිත වූ ഘോഷ රහිත වූ ජන ජනයාගෙන් ඒ උපදනා පව රහිතව ඒ කියන්නේ ජනයා ජන හසරින් ඒ කියන්නේ ජනයාගෙන් ඈත් වෙලා මිනිසුන්ගෙන් ඈත් වෙලා ඒ එකලාව විසූමට සුදුසු වූ වනසෙනසුණක් හොයාගෙන යයිද ඒ වනසෙනසුණක දැන් මේ ජනයාගෙන් ඈත් වෙලා මේ ගෝසාව, ශබ්දේ හැම දෙයකින්ම ඈත් වෙලා දැන් ආරාණයකට ගිහිලා අපි අර කිව්ව විදිහට වනසෙනසුණකට ගිහිලා ඒ ඒ එකලාව ඉන්නවා කියලා හිතුවට ඒක වෙන්නේ නැහැ. නමුදු ඒ නොවේ. සදුතිය විහාරයේ මේ එහෙම එහෙම එකලාව ගියෙන් ඉන්නවා කිව්වට එතන සදුසිය විහාරයයි බුදුන් වහන්සේ කියනවා. ඒකට හේතුව මේ මෙතන අපි හිතමු දැන් මේ ගිය කෙනා දැන් මේ උපමාවක් විදිහට අපි පැහැදිලි කරන එක මේ කියන්නේ සූත්‍රයේ තියෙන එක නෙමෙයි. ඒ කියන්නේ මෙතනදී පැහැදිලි කරන්නේ බුදුන් වහන්සේ මේ මිගජාල භික්ෂුන් වහන්සේට ජනයාගෙන් වෙන්වලා උදකලාව ඉන්නවා කියලා වනසෙනසුනකට ගියා කියලා මේ ගෝසාවෙන් ඈත් වෙලා මේ ජනයාගේ තියෙන ශබ්ද කෝලහල ගෝසාව වලින් ඈත් වෙලා අර වනාන්තරයකට ගියා කියලා වනසෙනසුනකට ගියා කියලා එයා හුදකලාව ඉන්නේ කියලා. ඒක ඒක විහාරී වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව ඒත් එයාගේ සිතේ තෘෂ්ණාව ආසාව තියෙන හින්දා එයා එතනත් ගිහිලා එයා ඒක එයා ඒත් එතන ඒක විහාරේ නම් ඇත්තටම මේ ශාසනය එතොල ඉද බික්ක වේබෙක්කෝ ඒසවියා ඒක විහාරේ නම් එතන එතන අර තෘෂ්ණාව ආසාව තියෙනකන් ඒක විහාරී වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි කියන සැනසීම කියන සැනසීම කියන එක ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ එතනත් ආසාව තියෙනවා තෘෂ්ණාව තියෙනවා නම් එතනත් ඉෂ්ඨාකාන්තා මනාපා රූප හොයනවා නම් ශබ්ද හොයනවා නම් ඒ ගන්ධ සුවඳ රස පහස මේ ආයතනවල පිනවීම තියෙනවා නම් එතනත් ඔබ ගිහිල්ලා එහෙම වුණොත් කුරුල්ලෝ දිහා බලනවා ගස් කොළන් වල සුන්දරත්වයේ ඇලෙනවා එතකොට සතා සිව්පාගේ සුන්දරත්වයට ඇලෙනවා එක්ක ගැටෙනවා එක්ක ඇලෙනවා එතකොට ඒවටත් ඇලෙනවා නම් ඒ වනසෙනසුන්ට තියෙන ඇලීමත් ඒ එතනත් ආසාව තණ්හාව නැති වෙනකොට දුක ඇති වෙනවා එතනත් ඒක විහාරී වෙන්නේ නැහැ අර තෘෂ්ණාව බැඳීම අර ඒකම පෙන්නනවා මේ ආත්ම සංඥාව. එතකොටත් පෙන්වන මේ අපි කියනවානේ මෙතන ද්වේ ස්වභාවයක් කියන්නේ විඥාන කියන්නේ මේ සිතුවිලි. ඒ වගේම මෙතන සිහියක් තියෙනවා. එතකොට මෙතනත් මේ සිතුවිලිම තමයි කෙලෙස් ස්වභාවය. ආත්මීය ස්වභාවය. ඒ ආත්මීය ස්වභාවයමයි කෙලෙස් ස්වභාවය. ඒකමයි අභිනන්දති අභිවදති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති යාරූපේ නන්දී කිවේ. ඒ කියන්නේ ටාකද මේ සූත්‍රයේ තියෙන විදිහට ස්ථාකාන්තා මනාපා අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති යා රූපේ නන්දි එහෙම ඒ නන්දි ඇති වෙනවා තණ්හාව ඒවට ඇලෙනවා ඒවා ඇලීමත් එක්කලා එයා හුදකලාව ඒක විහාරයේ වෙන්නව වෙන්නේ එතනත් ධර්තේ තියෙනවා ඒ කියන්නේ වෙහෙස තියෙනවා ඒ කියන්නේ ගින්නක් තියෙනවා ඒ කියන්නේ එතනත් ඇත්තටම සදිස විහාරයේ කිව්වේ අර තෘෂ්ණාව ඇසුරු කරමින් ඉන්නවා අර අර තවත් නේ අර හිත ඇතුලේ දෙන්නේ කතා කරනවා. ඒකට ඇලෙන එක, ඒකට ගැටෙන එක ඒ දෙ සිද්ධ වෙනවා. අනේ ඒක නිසායි මෙතන සදුස විහාර විහාරය කියලා එතනත් පෙන්වන්නේ. එතකොට ඒ ඒ හිටියත් එතන ඒක විහාරي වෙන්නේ නැහැ කියන එක සැනසීම අපි සැනසීම කියන්නේ මේ සිතේ ගින්න නැති වෙන තැනටයි. අන සිත අභ්‍යන්තරයේ ආධ්‍යාත්මිකව ඒ ඉෂ්ඨාකාන්තා මනාපා අභිනන්දති අභිවදති අජ්ජෝසායතිට්ඨති කියන තැනින් මිදුනොත් අනේ ආරූපේ නන්දි නන්දිය නැති වෙලා ආසාව තණ්හාවෙන් මිදිලා අන්න එතකොට ගින්නක් නැහැ. අන්න එතන ඒක විහාරي සැනසීමෙන් ඉන්නවා. නමුත් මේ කියන විදිහට ජනයාගෙන් ඈත් වෙලා වනාන්තරයට ගියා කියලා එක විහාරෙ වෙන්නේ තෘෂ්ණාව ඔහුගේ දෙවෙන්නාය. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීන නොවූවාය. ඒයින් සදුසේ විහාරයේ කියනු ලැබේ. ඒක එතකොට සූත්‍රෙත් ඒ විදිහටම ඔබට දකින්න ලැබෙනවා. ඒවා විහාරීච මිගජාල බික්කු කිංචාපි ආරඤ්ඤේ වන වනස්පති සේනාසනි පටිසේවති අයි පටිසේවනය කරනවා ඒ වනස්පති සේනසනේ අපසාදානි අපපනි ඒ විදිහටම මනුස්ස රාග සේයකාන්ති පටිසල්ලා පටිසල්ලාන සාරුප්පානි අතකෝ සදුතිය විහාරීති උච්චති තං කිච්ස හෝතු හේතු තණ්හා තිස්ස ဒ ුතිය සාස්ස අපහීනා අපහීනා තස්මා සදුතියා විහාරීති උච්චති. එතකොට ඒ වනසුනට ඇලෙන ඒ එතනත් ඒක විහාරේ වෙන්නේ නැහැ. පැහැදිලිවම බුදුන් වහන්සේ වචනින්ම බුද්ධ වචනින්ම කියනවා ඒක විහාරේ නොවේ. ඒක තෘෂ්ණාව ඔහුගේ දෙවෙන්නා. ඒ කියන්නේ තණ්හාව තමයි ඔහුගේ දෙවෙන්නා කියලා බුදුන් වහන්සේම පෙන්නනවා. එතකොට තණ්හාවගේ දෙවෙන්න අය ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීන නොවූවාය. එයින් ඒ සදුස විහාරයයි කියන ලැබේ. මිගජාල අනීගවචේදට එනවා. දැන් එතකොට ජනයාගෙන් ඈත්ව තනි අපි හිතුවොත් දැන් ආරහණයකට වනසෙනසුනකට ගිහිල්ලා තනියෙන් හිටියා කියලා ඒ ගෝසාවෙන් ජනගහණෙන් ඈත්ලා හිටියා කියලා ඔහුගේම සිත අභ්‍යන්තරයේ විතක්ක ਵਿਚාර නවතින්නේ නැහැ. ඒ විතක්ක ਵਿਚාර තුළින් ඔහුගේම විතක්කණයෙන් ඇතිවෙන අර විතක්ක ඇතිවෙන හේතුව තමයි විතක්ක සංඥා සංකා සමුදය චරන්ති. ඒ කියන්නේ ඒ විතක්ක ඇති වෙනවා කියන්නේ ඇලෙන ගැටෙන ස්වභාවයමයි. ඇලෙන නිසයි ගැටෙන නිසයි විතක්ක තියෙන්නේ. විතක්ක ਵਿਚාර තියෙන්නේ. ඒ නිසයි එතකොට අර ස්ථාකාන්ත මනාපා අභිනන්දති අභිවජති අජ්ජෝසායතෙට්ට ඒ ඉෂ්ඨකාන්ත මනාපයි කියලා මේ දැනෙන එක හැමදේම ඔහුට ඇහෙන දේ ඔහුට පෙනෙන දේ ඔහුට දැනෙන හැම දෙයක්ම ඔහු එතනත් කරන්නේ ඒවත් ඒ ඇලෙන ගැටෙන එකමයි එහෙමනම් එතනත් සැනසීමක් නැති වෙනවා අන්න එතනයි මේ තෘෂ්ණාව ප්‍රහීන නොහින තාක්කල් ඒ ඒ ඒක විහාරයේ කියන ඒ අධ්‍යාත්මික හුදකලාව කියන එක සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. එතකොට ඊගාත් ඡේදයට කියොත් මිගජාල ඊට අරමුණු ඕ සිත් කලු ඕ මනවඩන ප්‍රිය ස්වභාවය ඇති කාමයෙන් යුතු ඕ රැඳිය යුතු ඇසින් දතේ යුතු ඇත. ඇඳින් ඉඳින් මහන තෙමේ ඒ නොපතාද ඒ නොවනාද ගැලී නොසිටීද එය නොපෙනෙන ඒ නොපතන ඒ ගැලී නොසිටන ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නැති කල්ලි දැඩි ඇල්ම නොවේ. දැඩි ඇල්ම නැති කල්ලි බැඳීම් නොවේ. අන්න මිගජාල තෘෂ්ණා බැඳීමෙන් නොබැඳුණු අන්නේ මහන ඒක විහාරයයි කියනු ලැබේ. අන ඒක විහාරී වෙන හැටි පැහැදිලි කරනවා. සත්‍විච කෝ මිගජාල චක්කු විඤ්ඤාණේය රූපා ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාම පසංහිතා රජනීයා තංච වික්ඛු අභිනන්දති නාබිනන්දති න නිබ්බිදා තංච බික්ඛු නාබිනන්දති නාබිවදති නා නා නාබිනන්දති නාබිවදති නාබි අජ්ජෝසාය තිට්ඨති න අජ්ජෝසාය තිට්ඨති තස්සතං අබි අනබිනන් නන්දතෝ අනබි වදතෝ අන ජෝසාය තිට්ඨතෝ නන්දි නිරුජ්ජති නන්දියා අසති සරාගෝ නහෝති සරාගෝ අසති සරාගේ අසති සංයග්ගෝ නහෝති නදීස සංයෝජන විසඤ්ඤුත්තා කොමිජ්ජජාල බික්ඛු ඒක විහාරීති උච්චති අන්න සංයෝජන ධර්ම ඒ කියන්නේ සංයෝජනේ ඒ කියන්නේ බැඳීම් ඇති වෙන්නේ නැහැ අර තණ්හාව අර ඇලෙන ස්වභාවයෙන් ඇතිවෙන ඒ තණ්හා බැම්ම අර සංයෝජන බැඳෙන ස්වභාවයේ නැති නැතිනම් අන්න එතනයි ඒක විහාරය කියලා කියන්නේ. ඒ තෘෂ්ණාව ප්‍රහීන වන තාක්කල් කිසිවකු කොතැනක සිටියත් නගරයේ සිටියත් ආරාණගතව හිටියත් එතනත් ඇත්තටම ඒක විහාරය කියලා කියන්නේ නැහැ. ආධ්‍යාත්මික පිරිහීම නගරයේ සිටියත් ආරාණක සිටියත් අර තෘෂ්ණාව ඇතිතාක් ඒ ඒ විතක්කය ඒ දාහය ඒ ඒ පිච්චෙන ස්වභාවය ඒ කෙනෙක්ගේ ඒ සිතේ සැනසීම ඇති වෙන්නේ නැහැ. අන්නේ සත්‍ය අවබෝධ කිරීම තුළයි අවිද්‍යාව තියෙන තාක්කල් තණ්හාව ඡය වෙන්නේත් නැහැ. එහෙනම් මේ අවිද්‍යාව ප්‍රහීන වීම තුළින්ම පමණයි අන තණ්හාව ඡය වෙන්නේ. තණ්හාව කියන්නේ රාග දේශමෝ කෙලෙස් ඡය වෙන්නේ. දෙයක් තියෙනවා කියලා දැක්කොත් ඒ දෙයට ඇලෙනවා. දෙයක් තියෙනවා කියලා ගත්ත තාක්කල් සැනසීමක් නැහැ. බාහිර දෙයක් තියෙනවා කියලා අපි ගන්න තාක්කල් අපිට මිදීමකුත් නැහැ. තණ්හාවෙන් ගැලවෙන්නත් බෑ. දෙයක් තියෙනවා නම් ඒකට ඇලෙනවා, ගැටෙනවා. ස්ටා කාන්තා මනාපා කියන දේ සිද්ධ වෙනවා. අභිනන්දනේ සිද්ධ වෙනවා. අභිනන්දති අභිවජති අජ්ජසයතිට. හැබැයි යමෙක් දකිනවා නම් මේ ධර්මයේ බාහිර දෙයක් නැති බව දකිනවා නම් බාහිරින් දෙයක් ඔහුට හමු වෙන්නේ නැත්තම් අන්න එතනයි ඒක විහාරී කියන්නේ. බාහිර දෙයක් හමු නැති බව දකින කෙනා සත්‍ය දකිනවා. අවිද්‍යාව තුලයි ඔබ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තේ. එහෙනම් අවිද්‍යා අශේෂ විරාග නිරෝධෝ කියන්නේ අපි හිතන දේවල් බාහිර නෑ. අපි හිතන්නේ මේක පොතක්, මේසයක්, ඇඳක්, පුටුවක්. මේ අපි හිතන්නේ. එතකොට අපි හිතන දේවල් බාහිර නෑ. shabdayak තමයි ඔය හැම අපි කතා කරන හැම වචනයකම තියෙන શબ્දයක්. එතකොට මේසයක්, පුටුවක්, ඇඳක්. නම් කරන ලද දේ නාමයයි කිව්වේ. ඒ නම් කරන්නේ શબ્දකින්. එයයි නාමේ. එහෙනම් ඒක තියෙන්නේ කියලා ගන්නේ බාහිර රූපේ. අන්න නාම රූප එකතු වෙන තැන බාහිර තියෙනවා කියලා ගත්ත තැන අජ්‍යත් බහිද්දා කියන අන්ත දෙකම අපිට පේනවා. එහෙම අපිට පේනවා නාම රූප වශයෙන්. එහෙම තියෙනවා කියලා ගත්ත කමමයි එහෙනම් විඥානේ මායාව. ඒ විඥානයේ දෙයක් කරලා පෙන්නන නිසායි ඔබට නන්දිය තියෙන්නේ. ඔබ අභිනන්දනය කරන්නේ ඔබට ඉෂ්ඨකාන්ත මනාපදේ තියනවා කියලා තෘෂ්ණාව ඇති වෙන්නේ. එහෙනම් සමුදේ සත්‍ය තියෙන තැන දෙයක් තියෙනවා කියලා ගත්ත තැන ඔබට දුක තියෙනවා. අන්න සමුදේ සත්‍ය තියෙන තැන දුක සත්‍ය තියෙනවා. අන්න දෙයක් නැති බව දැක්කොත් Nirodhe දකිනවා. අන්න එහෙම වුණොත් අන්න ඒ දැකීමයි මාර්ග සත්‍ය. අන්න චතුරාර්ය සත්‍ය මේ අරමුණේ තියෙන්නේ. ඔබ මේ අරමුණ ගැනයි කතා කරන්නේ. එහෙනම් මේ රූපය කියන්නේ රූපාරම්මණයයි. රූපා නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ. මහණෙනි මේ රූපේ නිට්ටද අනිත්‍යද අනිත්‍යයි ස්වාමීනි. රූපය කිව්වේ රූපාරම්මණයයි. ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ඒවා කොහෙවත් තියෙනවද? නැහැ. ඒවා සංඛාර. ඒ කියන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියන මේ ආයතන පහෙන් එන ඒ අපි කියනවානේ five senses spark වෙනවා කියලා. අන්න ඒ වගේ රූපණේනේ රූපේ කියන්නේ. ඒකයි ශබ්ද රූප කිව්වේ. ඒකයි ගන්ධ රූප කිව්වේ. ඒකයි රස රූප කිව්වේ. ඒවා රූපණේ. ඒකයි උණුසුම සීතල පොට්ටබ්බ රූප කිව්වේ. මේ මේ ප්‍රසාද ඔස්සේ එන දැනීම්. ඒ දැනීම් තමයි අපිට දෙයක් කරලා දෙන්නේ. ඒ වටිනාකමක් දැනෙන්නේ. ඒ දැනෙන නිසයි අපි ඇලෙන්නේ. අන දෙයක් කියලා දැනෙන දැනීම එන්නේ නේ රුප්පණේනි. ඒකයි රුප්පන්තිකෝ ආවුස රූපං කිව්වේ. එහෙනම් එයමයි අපිට ආ තෘෂ්ණාවට හේතුව, තණ්හාවට හේතුව. එයමයි අපි කජ්ජනීය වග්ගය තුළ පැහැදිලි කරා ඔබට මේ සූත්‍ර එකිනෙක සම්බන්ධයි. මේවා පැහැදිලි වෙනවා. ඔබට මේ එකිනෙක සම්බන්ධ වෙලා තියෙන පසල් එකක් ගැළවිලා වගේ තියෙනවා. එකට එකතු කරාම මුළු ධර්මයේම පැහැදිලි වෙනවා. අවිද්‍යාව කියන්නේ දෙයක් කියලා ගත් එකමයි. අද දෙයක් තියෙනවා නම් එතන මමත් ඉන්නවා. ඒ මම ඒක දකින්න මම ඉන්නවා. ඒසෝ හමස්මි අමෙසෝ අත්තා. මම මගේ මගේ ආත්මය කියන්නේ දෙයක් තියෙන එකමයි. දෙයක් තියෙනවා කියන්නේ මමයි. අතර මේ මනෝවිඤ්ඤාණය කියන්නේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස, උණුසුම, සීතල එකතු වෙන එක තමයි. ඒකට අපි සංකාර කියලා කියනවා. සකස් වෙනවා සංකතං කියලා කියනවා. ඒකමයි වේදනා සංඥා සංකාර කියන්නේ විඳින හැඳිනෙන දැනෙන සියල්ලම එකම දේ නිරූපණය කරන්නේ වචන ගොඩක් විතරයි එහෙනම් මනෝවිඤ්ඤාණ කියලා එකක් කොහෙවත් නැහැ ආයතන විඤ්ඤාණ වල එකතුවයි මනෝවිඤ්ඤාණ එතනින් තමයි පොත කියලා දැනගන්නේ ඇස දන්නේ නැහැ පොත කියලා කන දන්නේ නැහැ පොත කියලා. නමුත් සිත මනෝවිඤ්ඤාණයෙන් එකට එකතු වෙලා ආතුප එකයි පොත කිව්වේ. එහෙනම් අන්නේ දැනීමයි. එහෙනම් එතන දෙයක් තියෙනවා. එහෙනම් ආරාණ හිටියක් දෙයක් තියෙනවා. එහෙනම් ගාම සිව හිටියක් දෙයක් තියෙනවා. අර ගේහසිත සෝමනස්ස ගියක් තියෙනවා කියලා ගත් අර්ධ සැප විඳින්න යන එක ගේහසිත දෝමනස්ස ඒකේ හරයක් නැති බව දකින තැන ගේහසිත උපේක්ෂාව ඒක නිසා එයා නිවන් මඟ හොයන එක අන්න නෙක්ඛම්මසිත ඇති වෙනවා ආයතන පිනවීමෙන් පළක් නැහැ කියලා අන්න නෙක්ඛම්මසිත සෝමනස්ස ඒක නිසා අන්න අරණට එනවා අරහට එනකොට නෙක්ඛම්මසිත දෝමනස්ස ඒත් එතනත් සැනසීමක් නැහැ දෝමනසට එනවා. හැබැයි එතන නෙක්ඛම්මසිත දෝමනස්සයක් එන්නේ. නෙක්ඛම්මසිත සෝමනස්සයක් අරහට ආවේ මිදින්න බලාගෙන. නමුත් එතනත් ඇලීම ගැටීම ඇති වෙනවා. ඒකත් එහෙමනම් සෝමනස්සයට එනවා. හැබැයි ඒක නෙක්ඛම්මසිත ආයතන පිනවෙන ස්වභාවයෙන් මිදින් අන්න නෙක්ඛම්මසිත උපේක්ෂා වට එනවා. අන තණ්හාව දිය වෙනවා. රාගක්කයෝ කියන තැනට එනවා. රාගක් අර නිබ්බිදන්ති විරාගාන්ති නිරෝධාන්ති කියන ගමන. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන තැන අන නිවන් මඟ අන තණ්හාව නැති තැන ඒක විහාරය කියන්නේ ඇත්තටම රහතන් වහන්සේගේ ස්වභාවය. එහෙම නැත්නම් අපේ රහත් කියන්නේ ඇත්තටම රහ නැති වෙන එකටනේ. එහෙම කෙනෙක් නැහැනේ. ආත්මයක් කෙනෙක් නැති තැනනේ. ආත්මයක් තියෙනවා නම් දෙයක් තියෙනවා නම් එතන ආත්මයක් තියෙනවානේ. එහෙනම් කෙනෙක් ඉන්නවා. විඳින කෙනෙක් නැහැ. දැනෙන කෙනෙක් නැහැ. එහෙනම් චන්ද රාගය දුර වෙන්නේ. එහෙනම් එතන රහත් භාවය කියන්නේ කෙනෙක් නැති බවයි. එහෙනම් එතනයි ඒක විහාරේ. අන්න එතන අනුත්තරත්වයයි. ඒ අනුත්තර අන්න බුද්ධ ස්වභාවයයි. එයයි ශ්‍රාවක බුද්ධ. ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලොවට පෙන්නපු අන්නේ ඒ ආත්මීය ස්වභාවයේ ගිලිහුණු තැන උපදින අර නිර්ාමිස ස්වභාවයයි බුද්ධ ස්වභාවයයි එතන ඇත්තටම පණවන්න බෑ එතන ඇත්තටම චිත්ත විමුක්තියක් චේතෝ විමුක්තියක් එතන නාම රූප වලින් මිදීමක් එතන නාම රූප විඥාන වලට ඉඩක් නැහැ අන්න එතනයි මිදීම අනු එතන අනිමිත්තයි නිමිති පණවන්න බෑ ශුන්්‍යතයි අප්‍රණීතයි දෙයක් තියෙන තැන ඉෂ්ඨා කාන්තා මනාපා අභිනන්දති අභිවදති අජ්ජෝසායතිට්ඨති යා රූපේ නන්දී කියන එක. ඒන තදු පාදානම් බව එහෙම වුණොත් එතන භාවයක් තියෙනවා දෙයක් තියෙනවා. භවපච්චා ජාති ජාතියක් තියෙනවා. ජරා මරණ ශෝක පරිදේව තියෙනවා. හැබැයි මේ සත්‍ය දකිනවා. ඒ එතනත් දෙයක් නැති බව ඒක ගේසිත ඒ කියන්නේ ග්‍රාමවාසීව සිටියත් නෙක්ඛම්මසිත ඒ කියන්නේ මේ ආරණ වාසීව සිටියත් එතන දෙයක් ඒ සිතින් මිදීමක් ධර්මයේ දකිනම් දෙයක් නැති බව දකිනම් අන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිණසම ගෙහවතේ හිටියත් පැවිදි වතේ හිටියත් අන්න ඒ වොස්සග්ග පරිණාමයි අන නිවනට නැමුණක් කොට පවතිනවා නියත සුගති පරායනයි ඒ කියන්නේ ඒ කාන්තේම නිවන් දකිනවා ඒ සැබෑ ධර්මයේ දකින්න කෙනා අන දර්ශනයේ දකින්නවා. දිට්ඨිංච සම්මා දිට්ඨිය දකින්නවා. අන ආරෂ්ඨාංග මාර්ගයේ හමු වෙනවා. දිට්ඨිංච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ අන දර්ශනයටපත් වෙනවා. කාමීසුයිනීය ගේදක් අන ආයතන ටික පිනවන්නේ කාමී ආයතන පිනවන එක කම්සප්ප පිනවන එක ආයතන පිනවන එක සිද්ධ වෙන්නේ නෑ ඒව පස්සේ දුවන්නේ ඒව හරයක් නැති බව දකිනවා කාමීසු දිනීය ගේදං නහි ජාතු ගබ්බසේයම් පුණ්ඩේ නැවත උප්පත්තියක් නැහැ මරණය ජයගත්තා දෙයක් නැති බව දකින කෙනා ලෝකයක් නැති බව දකින කෙනා උපදින්න කොහෙන්ද ලෝකයක් ලෝකෙම්ම මිදිලා විනය ලෝකයේ අවිද්‍යා දෝමනස්සානං අන්න සතර සතිපට්ඨානෙම වැඩුවා වෙනවා විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කායේ කායानुපස්සී විහෙරති. විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං චිත්තේ චිත්තානුපස්සී විහෙරති. විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අන්න එකිනාගේ රූපයෙන් මිදිලා, එකිනා වේදනාවෙනුත් මිදිලා එයට ලෝකයක් නැහැ වේදනාවට හිමිකාරයක් නැහැ රූපයට තැනක් නැහැ අන්න චිත්ත විනේ අර විනේ විනය ලෝකේ චිත්තේන චිත්තානුපස්සේ විහෙරති. ඒ කියන්නේ කෙනෙක් පුජ්‍යලෙක් සත්වෙක් කොහෙවත් හම් වෙන්නේ නැහැ. ධම්මේසු ධම්මානුපස්සේ. ඇස කියන ආයතනේ ධම්ම කියන අන ඇස ආයතනෙම මිදිලා සලායතන නිරෝධෝ නිබ්බානෝ. අර ආයතන වලින්ම මිදුණු තැන. ඒ ආයතන පිනවීමක් නැති තැන. සලායතන නිරෝධයයි. ආයතන විසින් හදපු දෙයක් නැති තැන භව නිරෝධයයි. අන්න මෙයයි සාන්ත මෙයමයි ප්‍රණීත ඒක විහාරේ කියන්නේ ඒ ප්‍රණීත සාන්ත තෘෂ්ණාව දුරු කරපු තැන ඒ තණ්හාව දුරු වෙන තැන අවිද්‍යාව අශේෂ විරාග නිරෝධ අවිද්‍යාව දුරු වෙන තැනයි මේ සියල්ල සිදු වෙන්නේ ඒ කියන්නේ සත්‍ය දකින්න තැනයි සත්‍ය ඥානය ඇති කොටයි කෘත්‍ය ඥානය කිව්වේ නිසායි අන කෘත්‍ය ඥානය ඇති කොටයි කෘතඥානය අන්න සත්තානම් විසුද්ධියයි දුක්ඛ දෝමනස්සානං අත්ත ගමාය ඒ සත්‍යයේ විසුද්ධියයි. ඒ දුකෙන් මිදීමයි. නායස අධිගමයි. අන්න ඥානෙට හසු වෙනවා. සියල්ලම සත්‍ය දකිනවා. දෙයක් නැති බව, ඒකට ඇලෙන්නේ නැති බව, අරමුණු වලින් මිදුණු බව නිබ්බාන සත්‍ය කියලා. ඉතින් ඒමයි සාන්ත, ඒමයි ප්‍රණීත. ඒතං සාන්තං, ඒතං ප්‍රණීතං යදිදස් සබ්බ සංකාර සමතෝ සියලු සිතුවිලි සමතේ වුණ තැනයි. සියලු සිතුවිලවල වටිනාකම නන්දිය නැති වුණු තැනයි. එහෙනම් ඒ සංසාන්තං ඒතම් ප්‍රණීතං යදිදස් සබ්බ සංකාර සමුත්. සබ්බූපති පටිනිස්සග්ගෝ මෙතෙක් අල්ලගත් සියල්ලම අතහැරෙන තැන. ඒ උපදි ගොඩ උපාදාන වලින් අල්ලගත්තකොට අතහැරෙනවා. සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. එයයි ඒක විහාරේ. ඒ අපි ඔබට පැහැදිලි කරේ. මේ ධර්මයේ පැහැදිලි කරේ. මේ ඒක විහාරය කියන තෘෂ්ණාව නැති තැන අන්න එතනයි ඒක විහාරය කියන්නේ. එතන සෙනගක් හිටියා